පින්වත්නි අපි පසුගිය දිනෙහි කතා කළේ හිරියොතප් එක ගැන. අද අපට ඊළඟට තිබෙන ධනය පිළිබඳවයි කතා කරන්නට තිබෙන්නේ. සුත ධනය. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාවේ සප්තමං ධනං සුත ධමය. බුදුරජාණන් වහන්සේ සුත ධමය විස්තර කොට දේශනා කිරීමේදී වදාළේ ඉද වික්කවේ අරිය ශාවකෝ සුතවාපෝ බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ යාසා වාචා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ හරියෝසාන කල්යාණ සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධම් භක්මචරියං අභිවදಂತಿ තථා රූපාස්ස ධම්මා භෞසුතා හොಂತಿ භෞසුතා හෝති වචසා ಪರಿචිතා මනසාම පෙක්ඛිතා විත්‍යා සුප්පටි විද්ධා මේ පිටයයි මහන්සේ දේශනා කළේ මහණෙනි මේ ශාසනයේ මේ ආර්ය ශ්‍රාවක තෙම බහුශෘතයෙක් වෙයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් මුල යහපත් කොට, මැද යහපත් කොට, අග යහපත් කොට දේශනා කරන ලද්දා වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ පිරිසිදු වූ ඒ භ්‍රමචර්යාව ප්‍රකාශ කෙරෙන ධර්මය බොහෝ අසු පිරු කෙනෙකුගේ වචනයෙන් පුරුදු කරන ලද කෙනෙකුගේ වචසා පරිචිත සිතින් පිරික්සා බලන ලද කෙනෙකුගේ මනසාම් සික්ඛිත ditthියා සුප්පටිවිද්ධා නුවණින් හොඳ ඇති දැනගන්නා ලද කෙනෙකු වේ. එකොට බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය බොහෝ අසන්නට ඕන. බහුශෘතේක් වන්නට. ඒ ධර්මයේ බොහොම විශාලයි. ඒ විශාල ධර්මය පිටක වශයෙන් තුනකට බෙදා දක්වා තිබෙනවා විනය, සූත්‍ර, අභිධර්ම. විනය භික්ෂුන් වහන්සේ පිළිබඳවයි. සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වලදී ඒ ඒ කුජලයන්ට ගැළපෙන පරිදි ඒ අයගේ චරිතානුකූලව දේශනා කොට වදාරන ලද ධර්මයි. ඇතුළත් වන්නේ ඒ සූත්‍රවල. අභිධර්මය බුදුරජාණන් වහන්සේ පළමු කොට දේශනා කර වදාළේ දෙවියන්. උන්වහන්සේගෙන් ඒ ධර්මය අසා ඉගෙනගත්ත ශරීර හාමුදුරුවනුයි තමන් වහන්සේගේ සබ්බිරිහාරික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 නමකට උගන්වා වදා. ඒ සූත්‍ර විනය අභිධර්ම කියන මෙයින් අභිධර්ම පිටකය තමයි ඉතා විශාල ස්කන්ධ වශයෙන් ගන්නවා. ධර්ම ස්කන්ධ 84000ක් තිබෙන බව දැක්වෙනවා. එයින් 42000ක්ම අභිධර්ම පිටකයටයි ඇතුළත් වන්නේ කියලා පෙන්නනවා. විනය සූත්‍ර දෙකට 42000ක් ඇතුළත් කොට අනිත් 42000ම අභිධර්ම පිටකයට ඇතුළත් බවයි සඳහන් කරනවා. නිසායි අභිධර්ම පිටකේ ඉතා විශාලයි දැන් අප මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බහුශෘතයාගේ නැත්නම් සුත ධමයේ ඇතිතනත්තාගේ ස්වභාවය ඒ තනත්තා කවරද කියන එකයි දැනගත යුතු තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල යහපත්, මැද යහපත්, අග යහපත් කියා දක්වා තිබෙනවා. ඒ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියෝසාන කල්යාණ. ඒ උන්වහන්සේගේම වචන. ආදි කල්යාණී කියන්නේ මුල යහපත්, හොඳයි කියන එක. මධ්‍යේ කල්යාණ, මැද යහපත්. පරියෝසాన කල්යාණ අග්‍රහ. එතකොට කොයි තැනකද කොයි තැනක්ද අයහපත් නැත්නම් යහපත් නොවේ කියා දැකිය හැකි. කොතනක්වත් නෑ. ඒ නිසායි මුලමෙද අග සම්පූර්ණයෙන් මෙහෙම පිටින්ම කියන එකයි. ඒ වගේම තාත්තන් කව්‍යංජනං උන්වහන්සේගේ ධර්මය අර්ථ සහිතයි. සාර්ථකයි අර්ථ සහිතයි සව්‍යංජනං ව්‍යංජන සහිතයි ඒ වචන පද වාක්‍ය ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ ඒ නිසා ව්‍යංජන සහිතයි කේවල පරිපූර්ණයි සම්පූර්ණයි එයින්ම අඩුපාඩු එකක්වත් නැහැ පරිසුද්ධම් භ්‍රමචර්යයන් අභිවදන්ති ඒ ධර්මයෙන් උගන්වනවා පිරිසිදු වූ භ්‍රමචර්යාව. පරිසුද්ධම් භ්‍රමචර්යං අපිට. අන්න ඒ පරිසුද්ධ වූ භ්‍රමචර්යාව ප්‍රකාශ වන මුල යහපත් නැද යහපත් අග යහපත් වූ ඒ තථාගත දේශිත වූ ධර්මය යම් කෙනෙකු බොහෝ සෙයින් අසන ලබ්ධේ වේද. අසන ලබ දේ සිත්ති ධාරණය කරන කරගන්නා ලබ්ධේ වේද. හිතෙහි දරන්න තත්ත්වය. ඒකයි ධතා කියන්නේ. බෞසුතා හෝති ධතා හිතෙහි ධාරණය කරගන්න. වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු කරන ලබන. يعني කටපාඩම් කිරීම වශයෙන් පුරුදු කරන ලබ එකක් කියන්නේ. පුරුදු කරන්නට. එහෙම නැත්නම් අමතක වී යනවා. මනසානුපෙක්ඛිතා නුවණින් සිටින්නේ නැවත නැවත මෙනෙහි කොට පිරික්සා බලන ලද්දේ දෙයි කිය. මෙම බලන්නට උදත් ධර්මයක් වේ නම් ඒ ධර්මය ඇසූ පමණින් පෑහීමකටපත් නොවි ඒ ධර්මය පිළිබඳව විමසා බලන්නට ඕනේ. කල්පනා කරන්නට ඕනේ. සිතන්නට ඕනේ. එතකොට එහි තිබෙන විශේෂ විභාග තමාට පෙනෙන. තමාගේ ජීවිතයට කොයිතරම් ප්‍රයෝජනවත්ද? කියලා ඒ එක එක දහම් පදයක් වත්. ඒ ගැන විමසා බලනවා. ditthya sukkati viddha කියන්නේ ditthi කියලා එතන දැක්කෙන්නේ නුවණ. සම්‍යක් දෘෂ්ටිය. එයින් සුප්පති විද්ධා ප්‍රතිවිද්ධ කියන්නේ පිළිවිද දැනගන්න. ප්‍රතිවේද කරගන්න. ඒ කියන්නේ හොඳ හැටිම දැනගත්තයි. ඒ ප්‍රතිවේදය නම් සෝවාන් ආදී මාර්ග ඵලයන්ගෙන් ලැබෙන්නේ. ඒ නිසා තමයි ඔය බහුශෘතයෝ දෙන්නෙක් දක්වාසුත. සුත බහුසුත පටිවේද බහුසුත කිය. සුත බහුසුතේ කියන්නේ අසා දැනගත්ත කෙනෙක්. ඉගෙනගෙන අසාලා දැනගත්ත තැනත්තා ඒ ශ්‍රුතියෙන් ලබන ලද බහුශෘතිය බව ඇති කෙනෙක්. අනිත් එක්කන පටිවේද බහුසුත කියන්නේ ප්‍රතිවේධයේ Tamange අවබෝධයෙන් බහුශෘත වීම. එය සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණි අය පිළිබඳවයි ඒ භෞතික తත්වය දක්වා තිබෙන්නේ. අනිත් අය සුතයි අහලා දැනගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ශාසනය පිළිබඳව අප කලකන විට අපට පේනවා උන්වහන්සේ ලෝ පහළ වූ තැන් පටන් උන්වහන්සේගේ පිරිනිවීම සිදු වූ දින දක්වා ඊට අමතරව උන්වහන්සේගේ ශ්‍රාවකයන් මේ දක්වාත් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය අන්‍යයන්ට දැනගන්නට සැලැස්සුවේ දේශනා මාර්ගය. ඒ මෑත කාලයකදී නැත්නම් පසු කාලයකදී පොතපතේ ලියා එය ප්‍රචාරය කිරීම ආරම්භ කළා. ධර්මය ඉගෙන ගත්තේ දැනගත්තේ ගුරු මුඛයෙන්. ගුරුවරයාගෙන් අසා දැනගත්තා. ඒ ඒ නිසාම තමයි බහුශ්‍රృత කියන වචනේ එන්නේ. අහලා දැනගත්තා. ධර්මයේ ඉගෙන ගන්නට පුළුවන් දැන් පොතපතින්. එහෙත් තනිම Taman ඉගෙන ගැනීම නිසා සමහරේ ධර්මකාරණ අවුල් කොටද දැනගන්න. ධර්මය වැරදි ලෙසද ඉගෙන ගන්න අය සිටිනවා මේ පොතපත කියවීම නිසා. ඒ නිසා ධර්මයේ ඉගෙනීම පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද වරදවා දැන ගැනීම ධර්මය නොදැනගෙන ඉන්නවට වඩා නරකක්. එයින් සිදුවන්නට පුළුවන්. වරදවා දැනගෙන. ඒ සමහරෙකු තමන්ගේ මති මතාන්තර ධර්මයේ තියාගන්නට උත්සාහ කරන ඒකද සුදුසු නැහැ. ඒක ධර්මයේ ජීවුණුවට නෙවෙයි පරිහානියටයි හේතුවන්නේ. බොහෝ විට ඉතින් අප හැමදෙනකම වාගේ දියුණුව ලෙස පේන්නේම පරිහානිකට. ඒ කියන්නේ දැන් ලෝකයේ බොහෝම දියුණුවයි කියන්නේ එක පැත්තකින් දියුණුවන අතර ඒ ආර්ථික වශයෙන් වෙනත් වෙනත් දේ අතින් මිනිසුන් දියුණුවයි කියා සැලකතන් අනිත් පැත්තෙන් බලන විට පරිහානි පක්ෂෙහි ගමන් කරයි. පිරිහීම. ඒ නිසා ධර්මානුකූලව බලන විට අපට පේන්නේ පිරිහීමයි බොහෝ දෙනෙකු දියුණුව කියා කලකාගෙන සිටිනවා. දැන් දියුණුව වන තනත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී දක්වා තිබෙනවා ධම්මකාමෝ භවං හෝති ධම්ම දිස්සී පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධර්මකාමී පුද්ගලයා දියුණු වෙනවායි ධම්මදෙස්සී ධර්මයට ද්වේෂ කරන තැනත්තා, ඒ කියන්නේ ධර්මය නොපිළිගන්නා තැනත්තා පිරිහිනවා කියන්නේ. එතකොට ධර්මය පිළිගැනීම දියුණුවට කාරණයක් වන අතර නොපිළිගැනීම ඊට විරුද්ධව කටයුතු කිරීම පිරිහීමට කරුණක් වෙනවා. එනිසා ධර්මය ගෙන ගැනීමෙහි හැමදෙනම වාගේ උත්සාහ කළ යුතුයි. මොකද එහෙම කියන්නට හේතුව අපි බලමු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පිළිබඳව වදාරා තිබෙන කරුණු ටික. උන්වහන්සේ එක අවස්ථාවකදී වදාලා මේ සංඝයා පිළිබඳව ඒ භික්ඛු භික්ඛවේ වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මධරා ධම්මාන් ධම්ම පටිපන්නා සංඝං සෝභේති මහණෙනි භික්ෂුව වියත්න බොම උගත් කෙනෙක් නම් වියත් කියන්නේ ධර්මය විනීතන හික්මුණු කෙනෙක් නම් විසරදන තමන්ගේ සීලාභී ගුණයන් නිසා ඕනෑම පිරිසකට බිය නැතිව එළඹෙන්නට පුළුවන් බව ඇත්තේ නම් බහුසුතා බහුසුතනම් ධම්මධරා ඒ උගත් ධර්මයේ සිටි ධර්මනේ නම් ධම්මාන් ධම්ම පටිපන්න ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිහි ඒ ධර්මයට අනුව පිළිපැදීමේ යෙදෙන්නේ නම් සංඝං සෝභේති සමූහය අතර බබලනවයි සංඝය සෝභන ගුණ යක් උන්වහන්සේ කෙරෙහි තිබෙන්නේ සංඝයා අතර හොබින පුද්ගලයෙක් වෙනවා බබලන කෙනෙක් සංඝං සෝභේ. භික්ෂුන් වහන්සේ ගැන පමණක් උන්වහන්සේ වදාළේ නෑ. සිව් පිරිසම පිළිබඳව උන්වහන්සේ වදාළා. සිව් පිරිස පිළිබඳව. භික්ඛුණී භික්ඛවේ වියක්තා විනීතා විසරදා භෞතුතා ධම්මදරා ධම්මානුධම්ම ප්‍රතිපන්නා සංඝං සෝභේති භික්ෂුණීයද ඒ වියක්නම් විනීතනම් විසරදනම් භෞතුතනම් ධම්ම ධර්මම් ධර්මාන් ධර්ම ප්‍රතිපත්ති යෙදෙන්නේ නම් සමෝහා සමෝහය හොබවනවයි සමෝහය හතර බබලන කෙනෙක්. ඒ වගේම ඊළඟට උන්වහන්සේ දක්වනවා උපාසකෝ භික්කවේ වියත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානි ධම්ම පටිපන්නෝ සංඝං සෝභේති උපාසකයා ශාසකයයි කිව්වේ ගිහියෙකු. රත්නත්‍රයේ සරණ ගිය තැනැත්තා උපාසක. ඒ උපාසකේ වියත්නම් විනීතනම් විසරදනම් බහුසුතනම් ධර්මධරණම් ධර්මාන් ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්නේ නම් සංඝං සෝභේති සමූහයා අතර බබලන සමූහයා සෝභමාන කරන ඔබවන කෙනෙක් වෙයි එවැගේම උපාසිකා භික්කවේ වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මධරා ධම්මාන ධම්ම පටිපන්නා සංඝං සෝභේ උපාසිකාවද මහණෙනි වියත්නම් විනීතනම් විසරදනම් බහුසුතනම් ධම්මදරනම් ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිෙහි යෙදෙන්නේ නම් සංඝයා බබලන සමූහය සෝභමාන කරන කියන මේ කරුණ බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඒකෙන් පෙනෙනවා මේ බහුශ්‍රතත්වය භික්ෂුන් වහන්සේට හෝ භික්ෂුණීන්ට පමණක් උන්වහන්සේ සීමා කළේ නැහැ උන්වහන්සේ වැඩ සිටින කාලෙ. ඒ බහුශ්‍රත වීම උපාසක උපාසිකාවන් විසින්ද කළ යුත්තක් තේයි මේන් දැක්වෙන්නේ. මේ සූත්‍රයෙන් උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒකට සංඝ සෝබන ගුණ සංඝයාට පමණක් නෙවෙයි කියන්නේ. එතන සංඝ කියන වචනයෙන් අදහස් කරන්නේ සංඝ රත්නය කියන එකම නෙවෙයි. මුල් පද දෙකට නම් සංඝ රත්නය කියාගත්තත් වරදක් නෑ. නමුත් අන්තිමට වදාරන උපාසක උපාසිකාවන් පිළිබඳ වදාරන ඒ කොටසෙහි සංඝ කීවේ මේ සංඝ රත්නය සඳහා බෙදේ. එතන සංඝය කියන්නේම සමූහය කියන වචනේ සංඝ කියන වචනයේ තේරුම සමූහය කියන්නේ. සමූහාර්ථවාචී වචනයක් වූයේ සංඝ කියන්නේ. එතකොට සමූහයා අතර උපාසකයන් අතර නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව කියන සිව් පිරිස අතරම යම් කෙනෙකු ඒ වියත්නම් විනීතනම් විසරදනම් බහුශ්‍රිතනම් ධර්මධරනම් ධර්මාන් ධර්ම ප්‍රතිපත්ති යෙයි දෙන්නේ නම් එයා ඔබින සෝභමාන සෝභන පුද්ගලයෙක් වෙනවයි කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එයින් අප ඉගෙනගත යුත්තේ කුමක්ද? අපි දැනගත යුත්තේ කුමක්ද? ඒ උපාසක උපාසිකා කියන මේ తত্ত্বය නිසා අපි ධර්මය නොයිගෙන කියන දෙයක් කවරෙකු හෝ කියන දෙයක් අසාගෙන සිටීමෙන් පමණක් සෑහීමටපත් වීම ප්‍රමාණයි කියා සැලකා ගැනීම ඇති වරදයි සැලකීම. කවුරු හරි කියා දෙන දෙයක් පමණ එපමණකින් සෑහි වැඩි දුර ඉගෙනීමක් ඒ ධර්මයේ පිළිබඳව නොලැබිය යුතුයි අපට ඒ තරම් කරන්නට බැරියි කියලා එහෙම සිතා ගැනීමේ තියෙන වරදයි එයින් සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලොව පහළවන්නේ කාලාන්තරික බොහෝම කල ගත වෙනවා බුදුන් නැති කාලේ. මේ පින්නතුන්ට මතක ඇති මා පසුගිය දවසක අක්ඛන සූත්‍රය පිළිබඳව කතා කරා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේ ලෝක පහළ වෙලා ලෝකයාට දේශනා කරන ඒ ධර්මය ධර්මය යෙන් ප්‍රයෝජන ගන්නට බැරි පිරිස් ගැන සඳහන් අවස්ථා අටක් පිළිබඳව දක්වා තිබෙන ඒවයි අෂ්ට දුෂ්ටක්ෂණය මේ අපට ආයත් වෙලා තිබෙන මේ ක්ෂණයට කියන්නේ නවවන බුද්ධෝත්පාදක්ෂණය. මේ තමයි ක්ෂණය. නියම ක්ෂණය. ඒකයි මේකට ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේ ක්ෂණය වැරදී ගියොත් නැවත මෙබඳු ක්ෂණයක් කවදා මුණ ගැසෙවිදයි අප කාහටවත් බෑ කියන්න. ඒ නිසා මේ ශාසනයෙන් ලැබිය යුතු ප්‍රයෝජනය ලබන්නට තව ඊළඟ ජාතිය වෙනතුරු බලාපොරොත්තු සිටීම නෙවෙයි කළ යුත්තේ. මේ ලැබී තිබෙන ජීවිතයෙන් ජීවත්ව සිටින කාලය තුළදී ඒ ගත හැකි ගත යුතු ප්‍රයෝජනෙ ගැනීමටයි උත්සාහ කළ යුත්තේ. ඒකට බණ ඇසීම, ශ්‍රුතිය ඉගෙනීම අවශ්‍යයි. ඒ ඉගෙනීම නිසා Tamanට පුළුවන් ධර්මය නිවැරදිව දැනගන්න. නිවැරදි ඒක ඉතාම අවශ්‍යයි. ධර්මයේ වැරදි පැත්තෙන් අල්ලා ගත්තොත් හරියට සර්පේතු නගුටෙන් අල්ලා ගත්තා වගේ වැඩක් වෙනවා. වලිගේ පැත්තෙන් නගුට පැත්තෙන් අල්ලා ගත්තා වගේ වැඩක් වෙනවා. ධර්මය වැරදි ලෙස නම් දැනගන්න. ධර්මය හරි හැටියට දැනගන්නට ඕනේ. ඒ දැනගැනීමෙන් තමයි Tamanට ලබාගත හැකි ප්‍රයෝජනය ලබාගත හැකි. ඉතින් ඇතැම් විටක කෙනෙකු කියනවා ඇසෙනවා ඒ ඒ තරම්ම දැන ගැනීමක් ඉගෙනීමක් වුවමනා නැtei කියලා. අඩු ගන්නනේ මේ පින්පව් කියන දෙක. පින්පව් දෙක වෙන්කර දැන ගැනීම වත් කළ යුතුයි කෙනෙක්. එහෙම නැත්නම් පින්්‍ය පව්ය කියන මේ දෙක හරියටියට සලකා ගන්නට නැහැ. ඒ ධර්මයේ එහෙම ඉගෙන ගත්තේ නැත්නම් පින්පව් දෙකවත් දැනගන්න. ඒ නිසා ධර්මය ඉගෙන ගැනීමට උත්සාහ කළ යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල යහපත් සීලේ මක් නිසාද? දැන් ශාසනය පිළිබඳව කතා කරන විට මුල හැටියට දැක්වෙනවා සීලය. මැද හැටියට දැක්වෙනවා සමාධිය. අගය කියා පෙන්වනවා ප්‍රඥාව. එතකොට සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය කියා ශාසනය එහෙම තුන් ගැඩෑරින් කොට දක්වනවා. එතකොට සීල ශාසනය ඒ අනුශාසනයේ මුල සීලය. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය පිළිගන්නා අපි උන්වහන්සේව පිළිගත් බව පිළිගන්නා බව උන්වහන්සේගේ ධර්මයේ පිළිගන්නා බව, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිගන්නා බව අප ප්‍රකාශ කරනවා සරණ සමාදාන. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එතෙන් සිට අප කුමක්ද කළ යුත්තේ? එතෙන් සිට කළ යුත්තේ වහන්සේව අප පිළිගත්තා නම් අපගේ සාස්තුන් වහන්සේ හැටියට ඒ ශාස්ත්‍රත්වයේ මහන්තයේගේ ශාස්ත්‍රත්වයේ පිළිගත් අප ඒ ශාස්ත්‍රු අනුශාසනයේ පරිදි පිළිපදින්නට. ඒ ශාස්ත්‍රු අනුශාසනය තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තමයි ශාසනය. ඒ අනුශාසනය කොටින් දැක්වෙන ගාථාවක් තිබෙනවනේ මේ පින්වතුන් දන්න හැම බුදුරයන් වහන්සේලාගේම අනුශාසනයේ හැටියට පෙන්වා තිබෙන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන් සාසන සබ්බ පාපස්ස අකරණං සියලු පාපයන්ගෙන් අකුසලයන්ගෙන් වැළකීමත් කුසලස්ස උපසම්පදා කුසල් රැස් කිරීමත් උපදවා ගැනීමත් සචිත්ත පරියෝදකණං තමසිත හත්පසින්ම පිරිසුදු කිරීමක් කියන මේ තුනයි බුද්ධාන ශාසනං බුදුවරයන් වහන්සේලාගේ අනුශාසන. ඒ තමයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒතකොට මේ බුද්ධ ශාසනයෙහි කොටින් දක්වා තිබෙන්නේ පව් වලින් වෙන්වීම කුසල් දහම් වැඩි වීම සිත පිරිසිදු මේ තුන කරන පිළිවෙත තමයි සීල සමාධි ප්‍රඥා යනුවෙන් දැක්වෙන. ඒ සීල සමාධි ප්‍රඥා යනුවෙන් දැක්වෙන ඒ ශාසනය තමයි බුද්ධ ශාසනය. එනිසායි මා කීවේ සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. දැන් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය සරණ ගිය තැනැත්තා ඊළඟට කළ යුත්තේ කුමක්ද? උන්වහන්සේගේ අනුශාසනය පරිදි පිළිපැදීමනේ. ඉතින් මේ අනුශාසනය පරිදි පිළිපැදීම වශයෙන් මොනවාද කරන්න තිබෙන්නේ? අකුසලයන්ගෙන් වැළකීම. පාපයෙන් වැළකීම, අකුසල් නොකිරීම. එයින් වැළකීම. ඒක කුමකින්ද දැක්වෙන්නේ? ඒ දැක්වෙන්නේ සීලයෙන්. සීලයෙන්. ඒකට සීලයෙන් අකුසලයන්ගෙන් වැළකීම ගැන කියනවා නම් අකුසල ක්‍රියාවන්ගෙන් වැළකීම. කාය වචන කියන මේ දොරටු දෙකෙන් සිදුවෙන ඒ වගේම සිතුනුත් සිදුවෙන අකුසල් තිබෙනවා. එයින් වැළකීම අපි ගනිමු කාය වචන දෙකෙන් සිදුවන වැරදි වලින් වැළකීම සීලයෙන් කෙරේ. ඉතින් කාය වචන දෙකෙන් සිදුවන වැරදි අපි ප්‍රධාන වශයෙන් දැක්වෙන වැරදි ගැන නම් සාමාන්‍යයෙන් දන්න. දන්නවා. නමුත් ඒ පිළිබඳව වුවද නිර්වෘ දැනුමක් බොහෝ දිනකුන්ට නැහැ. බොහෝ දිනකුන්ට. සමහර කෙනෙකු හිතනවා බොහෝ දුක් විඳින බොහෝම ලෙඩෙන් දුකින් බර වී මහ දුකකට වැටී සිටින කෙනෙකු අනේ කොහොමද එදා හොඳයි මිය යනවා නම් කියලා එහෙමත් සැලකෙන අවස්ථා තියෙනවා හිතන අවස්ථා තියෙනවා ඒ ඒම හිතනකොට ඒ තනත්තා තමා ගැනම සලකා ගන්න තමාට මේ ඇඟීම ඇඟීම මේ තනත්තා පිළිබඳව ඇති වූයේ ඔහු විඳින දුක නිසා තමා තුළ ඇති වූ කරුණාව නිසායි කියලයි රැවටේ එහෙමයි දැවටේ. අන්න ඒ වගේ කරුණ කොයි තරම් සිදුවෙනවද අප අපි මිනිසුන් අපි. එහෙම සිතන අවස්ථා තිබෙනවා කියන අවස්ථා තිබෙනවා. සමහර විට කියනවා. එහෙම කියනවා අපි ඇහිලා තියෙනවා. අපට අහන්න ලැබිලා තියෙනවා. මේ ওই විදිහේ දුක් විඳ විඳ ඉන්නවට වඩා හොඳ නේද මැරෙන එකයි කියලා වෙන කෙනෙකු ගැන තවත් කෙනෙක් කියනවා. ඉතින් එහෙම කියන තැනත්තා සිතාගන්නේ තමාට මේ පින්නතා පිළිබඳව කරුණාව ඇතිදලයි තමා හිතේ කතා කරන්නේ. කියන්නේ. නමුත් ඒක කරුණාව නෙවෙයි. කරුණාවෙන් කවදාවත් කාගේවත් දිවිතර කිරීමක් පිළිබඳව කතා කිරීමක් සිතීමක් ලේෂ මාත්‍ර හැඟීමක්වත් ඇතිවන්නේ ඇති කරගන්නේ නැහැ. කරුණාව ඒබඳු ධර්මයක් නෙවෙයි. එදිනෙක කාහතද තේරෙන්නේ. කරුණාව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ ඒ ධර්මානුකූලව ඉගෙනීමක් ඇති කෙනෙකුටයි ඒක සලකාගත හැකිවත්. සත් ලෝකෙහිම ප්‍රසිද්ධව සිටියන් කෙනෙක් ඒ තමන් මේ ප්‍රයෝජන ගත්ත තමන් ප්‍රයෝජන ගත්ත තමන්ගේ තමන්ට යම් යම් ප්‍රයෝජන සැලසූ සමහර සතුන් සතුන් වයස්ගත වුණාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරා දාලා ජීවත් වෙන එක ඔය සතාටම කරදරේ මරා දාලා ඉතින් මේ ධර්මය දැනගත්ත කෙනෙක් නිර්වුල්ව දැනගත්ත කෙනෙක් කවදාවත් කරන වැඩක් නෙවෙයි කරුණාවෙන් බෑ ප්‍රාණඝාතය කරන්නේ ඒ කරන්නේම ද්වේෂය ඉතින් ඒක කොහොමද දැනගන්නේ? දැනගන්නට ඕනේ ධර්මය. අනේ නිසයි මා කීවේ අකුසල් පිළිබඳව වූවා. නිර්වුල් දැනුමක් ධර්මයේ නූගත් කෙනෙකුට ඇතිවන්නේ නැහැ. මේවා පමණක් නෙවෙයි ඒ ධර්මයේ උගත් අය පවා ඇතම් විටක අකුසල් කුසල්සේගෙන රැවටෙන අවස්ථා පිළිබඳ. එහෙම අවස්ථා. ඒවාද දැන ගැනීමට ධර්මය ඕන කරනවා. මේ පින්නතුන් සමහර දිනකු කියවා ඇති වංචක ධර්ම ප්‍රකාශය කියන පොතක් තිබෙනවා. ඒ වංචක ධර්ම පිළිබඳව කියවන විට කාහටත් පෙනේවි මේ ධන දහම් ඉගෙනගත්තු තැනත්තන් පවා කොයිතරම් මේ ධර්මවලට රැවටෙනවද? ධර්මවලට කියන්නේ මේ ස්වභාවයන්. චිත්ත චෛතසික ධර්මවලට. ඒවාට රැවටෙන. අනේ නිසායි ධර්මයේ දැනගත යුතුයි කියන්නේ ඒ ධර්මයෙන් අපි සිල් නම් රකින්නේ සිල් රැකීම අප විසින් කළ යුත්තයි. ඒ සිල් රැකීම හරියටියට මනාසය කිරීමට හැකිවන්නේ ධර්මයේ දන්නා කෙනෙකුට. ඉතින් මේ ශාසනයෙන් ශාසනික කටයුතු වල යෙදීමෙන් අප බලාපොරොත්තු වන දේ තමයි අකුසලයන්ගෙන් වැළකීම හා කුසල් කිරීම. කුසල් කිරීම. ඉතින් කුසල් කිරීම නම් අපේ බලාපොරොත්තුව අපි ඒ පිළිබඳව කුසල් කරන්නට මොනවද ඕන කරන්නේ කියන එකත් දැනගන්න. බුදුරජාණන් වහන්සේම වදාරනවා කෝචාදි කුසලානම් ධම්මාන. කුසල ධර්මයන්ගේ ආදිය කුමක්ද? කුසල ධර්මයන්ගේ මුල කුමක්ද? කෝචාදි කුසලානම් ධම්මාන. සීලංච සුවිසුද්ධං විත්තේච උජුකා. සීලංච සුවිසුද්ධං. ඊට පිරිසුදු සීලයක් දිට්ඨිච උජුකා ඍජු සම්‍යක් දෘෂ්ටිය. මෙන්න මේ දෙකයි කුසල ධර්මයන්ගේ ආදිය මුල. දර කුසල් උපදවා ගන්නට බලාපොරොත්තු වන කෙනෙක් වෙතොත් ඒ තැනත්තා පළමු කොට සීලයක පිළිපන්නට ඕන. සීලයක පිළිපන්නට ඕන. ඒ නිසා නේද අපි අපගේ හැම බෞද්ධ කටයුත්තක් ආරම්භ කිරීමේදී පටන් ගැනීමේදී අපි සීලයක පිළිපදලා ඒ කරා. දැන් මේ අපේ පන්තියක් පවත්වන වේලාවේදී වුවත් මුල්ම කාරණේ හැටියට අප කරන්නේ පෙරුවන් තරණ යාම සහ සී සමාදන් වීම. කුමකටද? සීලයක පිළිපදන්නට. සමහර විටක මේ අවස්ථාව වනතුරු අද දවසේ යම් යම් වැරදිවලට අප කමිනිය සිටින්නට පුළුවන්. ප්‍රත්‍යඥ තත්ත්වය එදවලු බැවින් අප දන්නේ නැහැ. එහෙම පැමිණිලා සිටින්නට පුළුවන්. සමහර විටක අද දවසේ යම් කිසි අවස්ථාවකදී බොරු කියන්නට ඇති. බොරු කියන්නට සිදුවන්නට පුළුවන්. එහෙම කියලා ඇති සමහර විටක මේ මේ පින්නුතුන් කිව්වා නෙවෙයි. එහෙම එහෙම වන්නට ඉඩ තිබෙනවා. එහෙම නැත්නම් මේ විදිහේ යම් කිසි වරදක් තමා තමා අතින් සිදුවන්නට ඉඩ තිබෙනවා. එහෙම වැරදි ඇති ජීවිතයක් පිළියෙදීම මේ හොඳ වැඩෙහි යෙදෙනවා නෙවෙයි පටන් ගන්නට ඉස්සෙල්ලා සීලයක පිහිටියක්. ඒකට සීල සමාදානයක් මෙතෙන් සිට තියෙනවා. මේ වේලේ සිට තියෙනවා සීල සමාදානය. එතකොට සීල්වතකු හැටියටයි Taman මේ කටයුත්තෙහි යෙදෙන්නේ. සීලවතකු හැටියට යම් කිසි පුණ්‍ය ක්‍රියාවක් සිදු කරනා විතර එයින් සිදුවන කුසලය සිල් නැති කෙනෙකුන්ව එබඳු කුසලයක් කරනවාට වඩා විශාල විශාල ආනිසංසයක් එයින් ලැබෙනවා. ඒ නිසායි අපි හැම වැඩකටම පළමුව සීලයක පිහිටා. රත්නත්‍රයත් සරණ ගොස්. රත්නත්‍රයේ සරණ යන්නේ රත්නත්‍රය සරණ නොගින් සීලයක පිහිටන අයක් සිටින්නට පුළුවන්. නැත්නම් සීල ඇති අය සිටින්නට පුළුවන්. මුළු ජීවිත කාලය තුලදීම ඒ පංච දුස්චරිතයෙන් එකකටවත් නොපෙමිණි. එහෙත් තුනුරුවන් පිළින් නොගත් සමහර කෙනෙක් ඉන්නට පුළුවන්. එහෙම තැනෙක්ට වඩා තුනුරුවන්ව පිළිගත් පන්සිල් රකින තැනත්තා උසස් කෙනෙක්. ඒ නිසායි මේ පින තුනක් ආයති. විහාර දානං පනිත විහාර දානං කියන්නේ විහාරයක් කරවා පූජා කිරීම. බුදුරජාණන් වහන්සේට විහාරයක් කරවලා එහෙම නැත්නම් වහන්සේගේ ශ්‍රාවකීන්ට විහාරයක් කරවා පූජා කරන එක. විහාර දාන. මහා කාංශංශ ලැබෙන පින්කමක්. ඊට වඩා උසස් එකක් හැටියට දක්වා අත්විඳිනවා කනිපාත ප්‍රනිපාතයේ ඒ රත්නත්‍රයේ සරණ යාමයි. රත්නත්‍රයට ප්‍රණාමයකට රත්නත්‍රයට අවනතර ඒ රත්නත්‍රය පිළිගැනීම වෙනපා ශික්ෂා ඊටත් වඩා උසස් බව දැක්වෙනවා නම් සීලයක පිහිටා සිටින බව. එතකොට රත්නත්‍රයත් සමග සීලයකත් පිහිටායි සිටින්න. ඒ සීලති එක්කෙනාගේ රත්නත්‍රය හා සීලය පවණයි සිටින්නේ ඊට වඩා උසස් කියනවා මෙත්තා මෛත්‍රී භාවනාවත් කරනවා නම් හිත. ඒකෙන් ලැබෙන ආනිසංසය ඊට වඩා විශාලයි. ඊළඟට දක්වනවා කයතෝ සම්මසම්සක් මේ නාම රූප ධර්මයන්ගේ ක්ෂය වීම ඒවා ඇති වෙලා නැතිව යන බව සම්මර්ෂණය කරන තැනකට ඊටත් වඩා ආනිසංස ඒ ලැබෙන පින විශාලයි. ඒක කොහොමද දක්වා තිබෙන්නේ? කයතෝ සම්මසංකස්ස කලං ආග්ගති සෝලසි. අර කලින් කියපු පින්කම් අතරින් ඉහළම එක වශයෙන් දැක් වූ මෛත්‍රී භාවනාවට වඩා මෛත්‍රී භාවනාවෙන් ලැබෙන යම් ආනිසංසයක් වේද ඒක වඩා නැත්නම් එය මේ ක්ෂය වීම නාම රූප ධර්මයන්ගේ නැතිවීම බලන ඒ විදර්ශනා නුවණ උපදවා ගැනීමෙන් ඇති කරගනු ලබන ආනිසංසයෙන් 16න් 16 පංගුවක් බෙදලා ලැබෙන ඒ එයින් පංගුවක්වත් වටින්නේ නැති. ඒ කියන්නේ ඊට වඩා බොහෝම උසස් කියන එකයි අර ක්ෂය වශයෙන් බැලීම අනිත් ඔක්කොටම වඩා. ඉතින් මේ කොහේද තිබෙන්නේ? මොන සාසනයේද තිබෙන්නේ? උගන්වන්නේ කොහේද? කිසිදු ශාසනයක විහාර දාණය නම් සමහර විටක යම් යම් දේවල් හදලා ඒ ඒ ශාස්ත්‍රවරයන්ට පූජා කරනවා. ඒ ශාස්ත්‍රූන්ගේ ශාස්ත්‍රත්වයේ පිළිගැනීම වශයෙන් ඔවුන්ට ඒ තරණයක් තිබෙන්නට පුළුවන්. ඒ රත්නත්‍රයක් නම් නැහැ. රත්නත්‍රයක් සරණ ගිය පංචශීලාදී ඒ සීලයක පිහිටි කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා නම් නිකම් කෙනෙකු මෛත්‍රී භාවනා කරනවට වඩා උසස් විශාල ආනිසංසයක් චේතනත්තාට ලැබෙනවා. එහෙම කරන එක්කෙනෙකුටත් වඩා විශාල ආනිසංසයක් ලැබෙන තත්වයක විදක්වන්නේ කයසෝ සම්මසම්පස්සති. මේ නාම රූප ධර්ම ඒ විදර්ශනා භාවනාව ගැන එතන කියන්නේ. ඉතින් මේව උගන්වන්නේ කොහිද මේ ධර්මෙහි? ධර්මයේ. ධර්මයේ නොඅසපු කෙනෙක් ධර්මයේ නොඅසපු කෙනේ පිළිපැදීමක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ධර්මය අසන්නතේ කියන්නේ ඒ ඇසීම නිසා ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව නිසා කෙනෙකු අසනවා. බුදුරජාණන් වහන්සේ සමහර විටක බුදුරජාණන් වහන්සේව බලන්නට ගියාය, දකින්නට ගියාය. සැක උපදවාගෙනයි වහන්සේ ළඟට ගියේ. මෙහෙම කෙනෙකු සිටින්නට පුළුවන්ද? ඒ ගිහින් ඔවුන්ගත් ශාස්ත්‍රානුකූලව බලන විට උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ තිබෙන බව පෙනුණා. දැක්කා. එහෙම දැකලා ඊළඟට උන්වහන්සේගේ ඒ දේශනාවන්ට සවන් දුන්නා, කන් දුන්නා. ඒ දේශනාවන්ට සවන් දුන්නාට පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවරෙක්ද කියන එක උනට හරි හැටියට වැටහුණා. තේරුණා. එහෙම තේරුම් ගොස් තමයි මහන්සේ කියන්නේ. ඒ ඒ අය කියන්නේ මහන්සේලා මහන්සේට ස්වාමීනි අජ්ජතග්ගේ පාම්පේතං සරණං ගච්ඡා ස්වාමීනි අදපතන් දිව්‍ය අතිතෙක් මම ඔබ වහන්සේ සරණ යන ඔබ වහන්සේගේ උපාසකයෙක් වෙමි. එහෙම නැත්නම් කියනවා ස්වාමීනි මාව මහාන කරගන්නට. මහාන කරගන්න. ඒ එහෙම කියන්නේ වහන්සේගේ ධර්මයට පැහැදිලි. උන්වහන්සේගෙන් බණ අසලා පැහැදිලි. අනේ පැහැදීම තමයි ශ්‍රද්ධාවයි කියන්නේ. ශ්‍රද්ධාව. ඉතින් ඒ ශ්‍රද්ධාව ඇති කියනවා නැවත නැවතත් අහනවා. නැවත නැවතත් අහනවා. ඇසීම ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණයක් බව දකිනවා. පෙන්වලා තියෙනවා. බණ ඇසීම. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු නිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති නිච්ඡති දස්සන කාමෝ සීලවතං. සිල්වතුන් දැකීමේ කැමැත්ත ඇත්තේ. සද්ධම්මං සෝතු විච්ඡති. සද්ධර්මයේ ඇසීමේද ඇසීමටද කැමැති. විනේය මච්ඡේර මලං මතුරු මලද දුරු කරන්නෙක් වෙයි. සවේ සද්ධෝපි උච්චති. මේ කරුණු තුන යම් කෙනෙකු කෙරෙහි පවත්ින්නේ නම් ඒ තැනැත්තා ශ්‍රද්ධාවන්තයෙක්යි කියනු ලැබේ. එතකොට ශ්‍රද්ධාව හඳුනා ගැනීමට තිබෙන ශ්‍රද්ධාව ඇති කෙනෙකු බව හඳුනා ගැනීමට තිබෙන කරුණු තුනකුයි මේ දක්වන්නේ සිල්වතුන් දැකීමේ කැමැත්ත, බණ ඇසීමට කැමැත්ත හා මසුරු මල දුරු කිරීමෙහි යෙදීම කියන මේ තුන. ඒ දන් දීම තුන් වෙනුව කියන්නේ දන් දීම. ශ්‍රද්ධාවන්තය. එතකොට බණ ඇසීම ශ්‍රද්ධාවන්තයා විසින් කරන එකක්. එබැවින්ම තමයි එක අවස්ථාවකදී අපේ රටේ එක රජ කෙනෙක් මට හිතෙන්නේ ශ්‍රද්ධා පුත්‍ර රජු වෙයි කියලා. රජුරෝ ඒ මේ බුද්ධ රක්ෂිත නම් ස්වාමීන් වහන්සේ නමක් බණ කියන අවස්ථාවේ හාමුදුරුවෝ ධර්ම දේශනාවට කාල ഘോഷා කරන අවස්ථාවේදීම වාගේ ඒ බණ පටන් ගත්ත හැටිම වාගේ රජුරෝ ඒ ධර්ම දේශනා කරන ස්ථානයට ගියේ. ඉන්න ගන්නට ඉඩක් තිබුණේ නැහැ. රජුරෝ හිතගෙනම බණ ඇස්සේ. තුන්යම් රැ මුළුල්ලේ බණ කියලා බණ අවසන් කරලා දෙවියන්ට පින් දෙන අවස්ථාවේදී රජ්ජුරුව සාදුකාර. ඒ සාදුකාර ශබ්දයෙන් හාමුදුරුව දැනගත්තා. රජ්ජුරුවන්ගේ හඬින්. ඔබ මහරජ කොයි වේලාවද පැමිණි? ස්වාමීන් වහන්සේ ඒ මේ කාල භූෂා කොට ධර්ම භූෂා කොට ඒ මාත්‍රිකාව සබන අවස්ථාවේදීම වාද දැන් එහෙනම් මහරජා ඔබ දුෂ්කර වැඩක් නේ කරපු දෙන්නේ මේ විදිහේ රාජසුකුමාලන රජවරු බොහොම සැපසේ ජීවත් වන අය මේ මේ තුන්යම් රැ මුළුල්ලේ මේ විදිහටම බඩාසාගෙන සිටියේ කියලා දෙන මේක වඩා වේලා තමන් ඔබ වහන්සේ බණ කිව්වා නම් ඒ කාලයේ මුළුල්ලේම මේ විදිහටම අහගෙන ඉන්නට පුළුවන් කියලා තමන්ට. ඒ ශ්‍රද්ධාවේ ලක්ෂණ. ඒ නිසා තමයි සමහරෙක් ඒ බණ ඇසීමට බොහෝ දුරක් ගමන් කරන්නේ. බොහෝ ඈත පෙදෙස්වල ධර්ම දේශනා කරනවා අසන්නට ලැබුණාම දැනගන්නට ලැබුණාම ඒ තැන්වලටත් යනවා බණ ඒ බණ ඇසීමේ කැමැත්ත ශ්‍රද්ධාවන් ත්‍යාගයේ ලක්ෂණයක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල යහපත්. එතකොට සීලය පිළිබඳව උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. සීලය පිළිබඳ අඩුපාඩුවක් නැතිව නැතිව පර්ව සම්පූර්ණ කොට දේශනා එදින මේ ශාසනයේ තියෙන කාම උසස් සිල් කොටස තමයි භික්ෂුන් වහන්සේ පිළිබඳ වූ ඒ සිල් කොටස. උන්වහන්සේට රැක්නට තිබෙන සිල් කොටස. ගිහියන්ට ඒ තරම්ම විශාල සංඛ්‍යාවක් ශික්ෂාපද වශයෙන් නැත. භික්ෂුන් වහන්සේ යම් සීලයක් රත්නා වූ යම් සීලයකින් ඒ තමන් වහන්සේගේ පිරිසුදු බව ඇති කරගන්නේද? කය වචන දෙක පිළිබඳව ගිහියනු ඒ කය වචන දෙක පිළිබඳ පිරිසිදු බව තමන් රක්නා සීලයෙන් ඇති කර ගන්නට ඕන. ඒ නිසා මේ පිරිසිදුකම ගැන සැලකන විට කය වචන දෙකේ පිරිසිදුකම සැලකන විට භික්ෂුන් වහන්සේගේ ගිහියාගේ කියන මේ දෙදෙනාගේම පිරිසිදුකම අතින් සැලකන විට වෙනසක් දක්වන්නට බෑ. මක්නිසාද ගිහියා යම් කායික ක්‍රියා නිසා යම් වාචික ක්‍රියා නිසා අපිරිසිදු වන්නේ නම් ඒවා කිරීමේ හේතුවෙන් අපිරිසිදු වෙනවා වගේම ඒවායින් වැළකීම නිසා එතන ඒ ద్వාර දෙකේ පිරිසිදුකම ඇති කරගන්න. ඇති කරගන්න. එතකොට ගිහි තත්වයේ සිට අපට කියත හැකි අපේ කය වචන කියන මේ දෙක ඒ අපරක්නා වූ සිල් නිසා පිරිසිදුයි පවත්නේ කියා අපේ හොඳට සිල් රකින්නවා. එදින මේ සීල රැකිය යුතු අන්දම ඒ සීල භේදයට පැමිණෙන ආකාරය ආදී මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ නිසානේ ඒ සීලන සීලේ ලක්ෂණ එයින් කරන කෘත්‍යය <clears throat> එයින් කරන එය කෙනෙකුට වැටෙන ආකාරය වැටෙන ආකාරය ඒ සීල් රැකීමට ඉවහල් වන ධර්ම හේතු වන ධර්ම මොනවාද කියලා ධර්මයේ පෙන්නේ. මේ පිනතුන විසුද්ධි මාර්ගයේ කියවන විට දැනගෙන තිබෙනවා. සීලන ලක්ෂණයයි කියලා සීලයේ පිළිබඳ ලක්ෂණයක් තිබෙනවා. ඒකේ තියෙනවා සමාධානයයි උපධාරණයයි කියලා දෙකක් ලක්ෂණ වශයෙන් දක්වා තිබෙනවා. ඊළඟට ඒ සීලය <clears throat> රස වශයෙන් කෘත්‍ය රසය සම්පatti රසයයි කියලා දෙකක් තිබෙනවා. කෘත්‍ය රසයේ වශයෙන් දක්වා තිබෙන්නේ අකුසල විද්ධාන්තන රස, දුස්සීල විද්ධාන්තන රස, දුස්සීල් බව නැති කිරීමයි එයින් කෙරෙන කෘත්‍යය. ඒ වගේම එයින් සම්පatti කෘත්‍යය නැත්නම් සම්පatti රසය, සම්පත්තිය කුමක්දයි කියා දැක්වෙන කොට පෙන්වන්නේ අනවජ්‍ය බව, Taman සාහතවත් වැරදි නොකරන්නෙකු බව, අනවජ්‍ය රස, නිර්වජ්‍ය බව. ඒ වගේම එය Taman සීල් ඇති කෙනෙකු බව Tamanට වැටහෙන්නේ කෙසේද? ඒ එතකොට දක්වා තිබෙන්නේ සෝචය්‍ය පච්චපට්ඨාන සුචි බව, කයේ පිරිසුදු බව, වචනයේ පිරිසුදු බව. මේ පිරිසුදු බව නිසායි තමා සිල්වත් බව. සිල් සිල්වතකයි කියා තමන්ට දැනගත හැකි වන්නේ. තමන්ට වැටහෙන්නේ. එතකොට මේ සිල් රැකීමට උවමනා කරන ළඟම හේතුව ළඟම කර්ම ආසන්න කාරණේ හේතු මොනවද කියලා දක්වනවා බුදුහාමුදුරුවෝ මොනවද හිරි ඔත්තප්ප දෙක. අපි පසුගිය දවසේ කතා කළේ හිරි ඔත්තප්ප දෙක. ඒ දෙකයි සීවත් වීමට අවශ්‍ය වෙන හේතු වන හේතු වන ධර්ම. මෙන්න මේ විදිහට සීලය පිළිබඳ විශේෂ විභාග. ඒ වගේම මේ සීල් නැතිවන අය ඒ වැරදි වලට වැරදි කිරීමේදී ඒ සඳහා ඇතිවන ඇතිවිය යුතු ඒ වමනා කරන කරුණ ඒ කොහොම දක්වා තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සීලය පිළිබඳව සැලකපත් උන්වහන්සේගේ ධර්මයේ ආදිය මුල යහපත්යේ දේශනා කොට තිබෙනවා අඩුපාඩුවක් නැත. මැද සමාධිය සීලය වමනා කරනවා සමාධිය ඇති කරගන්න. මොකද සීලවත් සිතකයි සමාධිය උපදවන්නේ නැත්නම් සිල්වත් කෙනෙකුගේ සිතකයි සමාධිය උපදින්නේ. Taman කය වචන දෙකකින් වැරදි කර කර සමාධියක් උපදවා ගන්නට බෑ කෙනෙකුට. ඒ නිසා සිල්වත් බව සමාධියට උපකාරයි. ඒ ඒ සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා නොඑක් ආකාර. ඒ සමාධිය ධර්ම වශයෙන් ගත්තම සමාධිය කියන්නේ එකයි. ඒකග්ගතා කියන මේ ධර්මය. නමුත් අවස්ථා වශයෙන් ගත් කල පරිකර්ම සමාධි, ත්‍යාගචාර සමාධි, අර්පණා සමාධි, ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි ඔය විදිහට විශේෂ විභාග දක්වා තිබෙනවා. ඒ ඇති කර ගන්නා ආකාරය දක්වා තිබෙනවා ධර්මයේ. එහෙම දක්වන බුදුරජාණන් වහන්සේගේ ඒ සමාධිය පිළිබඳ වූ දේශනයද යහපත් කොට වදාරා. නද යහපත්. ඒ වගේම අග ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් තමයි සිත පිරිසුදු කරන්නේ හාත්පසින් ප්‍රඥාව හරියට කඩුවක් වගේ. කඩුවෙන් කියන්නේ සතුරන් නැසත හැට. යම් කිසි දෙයක් කපා හෙලත හැට. ඒ වගේ කෙලෙස් නැමැති සතුරන් කපා හෙලන කඩුව තමයි ප්‍රඥාව නැමැති ඒ කඩුව. ප්‍රඥා නැමැති කඩුවෙන් තමයි කෙලෙස් නැමැති සතුරන් කපාහලා. ඒ නිසා ප්‍රඥාව තමයි සාසනෙහි කොන කෙලවර. ඒ ප්‍රඥාවෙන් තමයි ඒ වැඩේ කරන්නට ඕනේ. එතකොට ඒ සාසනෙහි ප්‍රඥා පාක්ෂික ඒ කොටස බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා අදුපාඩුවක් නැතුව යහපත් කොට. ඒ නිසායි ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ කියන මේ ත්‍රිවිධ කල්යාණියකින් යුක්තයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේගේ ධර්මයේ අර්ථ සහිතයි. නිර්ර්ථක එකද වචනයක්වත් නෑ. නිර්ර්ථක වචනයක් නෑ. බුදුරජාණන් වහන්සේලා සාමාන්‍ය ලෝකයාමින් වැඩක් නැති කතා කවදාවත් කරන්නේ. උන්වහන්සේලාගේ වචන හැමදාම හැම විටම අර්ථ සහිතයි. කරුණක් ඇතිව, වැඩක් ඇතිව, තේරුමක් ඇතිව කරන කතා විසක નિરර්ථක කතා නෑ. එනිසා මහාසගේ ධර්මය අර්ථ සම්පත්තියෙන් යුක්තයි. ඒ නිසායි සාත්‍යන්ත. සව්‍යංජනං ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය ඒ වචන පද වාක්‍ය කියන මේවායේ අඩුපාඩු නැතිව උන්වහන්සේ දේශනා කළා. සමහර විට උන්වහන්සේ වචන කීපයකින් වචන කීපයකින් දක්වා තිබෙන කරුණු කරුණු විස්තර කිරීමට මහ පොතක් ලියත හැකියි. පොතක් ලියත හැකියි. ඒ වගේ උන්වහන්සේගේ ඒ ව්‍යංජන සම්පත්තිය. වචන කොහොම ටිකයි. චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සම්ති චිත්ත වේදානා විසුද්ධම් මහණෙනි චිත්ත සංකිලේසා සත්තා සංකීස්සම් චිත්ත කිලිතු වී වෙන සත්වයෝ කිලිතු වෙනවයි චිත්ත වේදානා විසුද්ධම් චිත්ත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙනවා බලන්න ඒ වචන වශයෙන් බොහොම ටිකයි ඉතිරෙන්නේ ඒ වාක්‍ය වශයෙන් ගත්තම කෙටි වාක්‍යයක් නමුත් ඒ කෙටි වාක්‍යයට ඇතුළත් කොට උන්වහන්සේ වදාළ ධර්මය දැක්වීමට ත්‍රිපිටකයම ගෙන වියත හැකි. ත්‍රිපිටකයම අලලා විස්තර කළ හැකි. චිත්ත සංකිලේසා වික්කවේ සත්තා සංකිලිස්සම්. සිත කිලුටු වීමෙනි සත්‍යය කිලුටු වන්නේ. සිත පිරිසිදු වීමෙනි සත්‍යය පිරිසිදු වන්නේ. එදින් චිත්ත සංකිලේශය සිත කිලුටු වන ධර්ම උන්වහන්සේ උගන්වන්නේ කවර ධර්ම හැටියටද? අත්හල යුතු ධර්ම හැටියට. සබ්බ පාපස්සා කරනම් කියන එකෙන් ඒක දැක්කේ. චිත්ත වේදානා විසුද්ධಂತಿ. හිත පිරිසුදු වීමෙන් සත්‍යය පිරිසුදු වෙනවා. ලෞකික වශයෙන් සත්‍යයන්ගේ පිරිසුදු බව ඇති කර ගන්නට පුළුවන් විසුද්ධීම දක්වා ඇති වෙනවා හයක්. විසුද්ධි මහන්සේ හයක්ම දක්වා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, සංකාරතර විසුද්ධි, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි, පටිපදා ඥාන දස්සන විසුද්ධි. කියා හයක් දක්වා තිබෙනවා. මේ ලෞකික වශයෙන් සිත දොර කයයි වචනයයි සීල විසුද්ධියට ඇතුළත් වන මේ දෙක. කය වචන දෙකේ පිරිසිදුකම. එතෙන් සිත සිතේ පිරිසිදුකම චිත්ත විසුද්ධිය දක්වනවානේ චිත්ත විසුද්ධිය. එතකොට නීවරණයන්ගෙන් සිත බේරාගෙන ඇති කරගනු ලබන පිරිසිදු බව. ඒ චිත්ත විසුද්ධියට අනුකූලව ධිට්ඨි විසුද්ධි, කාංකාවතරණ විසුද්ධි ආදීන්ගේ වශයෙන් ඒ යන විසුද්ධි වලින් පෙන්වන්නේද සිතේ පිරිසිදුකම සිතේ පිරිසිදුකම ඇති කරගන්නා ආකාරය. එකිනෙකට එකිනෙකට දියුණු ආකාරය. එහෙමකොට ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවා පැමිණෙන විසුද්ධියක් පිළිනවා. ඒකට කියනවා ඥාන දර්ශන විසුද්ධියයි කියලා. ඒ තමයි ලෝකෝත්තර වශයෙන් ලබන පිරිසුදුකම. ලෝකෝත්තර වශයෙන් ලබන පිරිසුදුකම. ඉතින් මේ කරුණු ටික ලියන්නට ලියන්නට පුළුවන් අර චිත්ත සංකලේසා භික්කවේ සත්තා සංකලිස්සම්පි චිත්ත බෝධානා විසුද්ධම්පි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය වචන ස්වල්පයේ අර්ථ මහත් රාශියක් ප්‍රකාශ කරන ධර්මයක්. ඒ නිසා සමහර විට වහන්සේ වදාරන සමහර වචන ඒ තැනට අනුව තේරුම් ගත යුතුව තිබෙනවා. සමහරු වරදවාද තේරුම් කරන්නට හේතු වන්නව හේතු වෙනවා අන්න එබඳු වචන. එබඳු වචන. දැන් ඔය සංඛාර කියන වචනේ. සංඛාර කියන වචනේ නොඑක් තැනේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංඛාරය කියනකොට එක තීරුමක් සංඛාර. එතන සංඛාරය කීවේ චේතනාව හා ඒ සමග චේතනාව සහිත චෛතසික 50කට සංඛාර ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන සංඛාර කියන වචනයක් ප්‍රකාශ කරනවා. එතන සංඛාරය කියන්නේ අර චෛතසික පනතට නෙවෙයි. එතන සංඛාරය කියවේ පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, අනිඤ්ඤාදි සංඛාරයන් මෙන් දෙක් වෙන ඒ කුසල් අකුසල් කුසල් අකුසල් චේතනා වශයෙන් 29ක් ඇතුළත් වෙන අකුසල් 12යි ලෞකික කුසල් 17යි කියන ඒ 29 ඉගන්නට තිබෙන්නේ එතන සංඛාර එදින් කෙනෙක් සංඛාර කියන වචනයගෙන හැමතැනටම එකම තේරුම දුන්නොත් හරියන්නේ නැහැ. නෑ ඒ නිසා තමයි ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. එදින් ඒ වගේම සංඛාර කියන මේ ඒ ඒ පදය විස්තර කරන තැන්වලදී සමහර ඒවා මම දැකලා තියෙනවා වැරදි තේරුම් දී තිබෙන අවස්ථා. වැරදි තේරුම දෙලා තියෙන අවස්ථා මම දැකලා සංඛාර කියන මේ පදේ. ඉතින් ඒබැයි තමයි ගුරුවරයෙක් මේක වෙතින් අසා දැනගන්න තියෙන්නේ කියලා කියන්නේ මේ ධර්මය. එතකොට අනිත් එක සාත්තං කව්‍යංජනං කේවල පරිපූර්ණ. කේවල පරිපූර්ණයේ කීවේ කවර හේතුවෙන්? ධර්මෙහි නෑ අඩුපාඩු. අඩුපාඩුවක් නැහැ. මේ ධර්මෙහි ඕනෑ කෙනෙකුට ගන්නට කොටසක් තිබෙනවා. උන්වහන්සේ වෙතට ආවා දීඝජාම් කෝරිය පුත්‍රය. ඇවිත් කීවේ කුමක්ද? ස්වාමීනි අපි පුත්ත සම්බාධ සංවරයන් අධ්‍යාවසා කාසික චන්දනන් ධාරයාම ඔය ආදි වශයෙන් අපි මේ අමුදරුවන් සිටින කම්කටොළු ජීවිතයක් ගත කරන ගිහියෝ වෙමු මල් ගඳ විලවුන් දරන කාසික චන්දන සමුන් ආදී දේවල් මේ පරිහරණය කරන හොඳට අඳින පළඳින ඒ කියන්නේ මේ සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අය අපි එනිසා ස්වාමීන් අපට මේ ලෝකයට පරලෝකයට පිහිට පිණිස පවත්නා යම් ධර්මයක් දේශනා කරනවා ඉතින් උන්වහන්සේ වදාළද නෑ මාගේ ධර්මයේ තිබෙන්නේ මේ මේ දෙලොව සම්බන්ධව නෙවෙයි පරලෝක සම්බන්ධවයි කියලා එහෙම වදාළද නෑ. උන්වහන්සේ වදාළා මේ ජීවිතය ගිහියකු වශයෙන් නම් ඔබ මේ ප්‍රශ්න නගා සිටින්නේ දැනගන්න ඕන කරන්නේ ඔබට. හොඳයි ගිහි ජීවිතේ සාර්ථකව ගත කරන්නට උවමනා කරන දේ තිබෙනවා. ඒවා ඇති කර ගැනීමට කෙනෙකු මෙන්න මේවායින් යුක්ත විය යුතුයි. උත්ථාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණු සතර මහාව දැක්වුවා. මේ සතරෙහි පිළිතියොත් ගිරියක වශයෙන් උසස් ජීවිතයක් ඔබට ගත කළ හැකියි. උත්තාන සම්පදා ධන සැපයීම සඳහා යහපත් වීරියක් ඇති කර ගැනීම උත්තාන වීරිය. ආරක්ක සම්පදා ඒ කොහොම ඒ හම්බ කරගත්ත දේ නිකර්මයේ විනාශ වෙන්නට නොදී එය රැක ගැනීම ආරක්ෂක සම්පදා. ඒ වගේම ඒවායේ විනාශයට හේතු භූත වන පාප මිත්‍ර සේවනයේ අත්තර කල්යාණ මිත්‍රයත් ඇසුරු කිරීම කල්යාණ මිත්‍රතා අනිත් එක දැක්කම සමජීවිකතා අයට පරිලම වැය වැයට පරිලම අය මේ දෙක එකිනෙකක් ඉක්මවා කරන්නට යන්නේ නැතුව සමාත ලැබෙන පමණින් ජීවත් වී ණයම වී ජීවත් වෙන්නට පුළුවන්. එහෙම වදාරා මේ කර්ම සතර මෙලොව ජීවිතය. ඊළඟට එයාලා ඇසුවනේ පරලෝක ගැන. පරලෝය සැප පිළිබඳවත් ඔහු ඇසුවේ. දෙනිවදාලා සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා ශ්‍රද්ධා සම්පදා සම්පatti ශ්‍රද්ධාවෙන් පීඨාන්නට ශ්‍රද්ධාවේ පීඨාන්නට මා ශ්‍රද්ධාව ගැන කියනකොට මේ පිනතු නැසුවා ඒ ශ්‍රද්ධාව අතක් වගේ කීවා වස්තුවක් වගේ තමන්ට තියෙන ධනයක් ධනෙ තිබෙනවා නම් ඕනෑ තැනකදී දැන් පිටරට වැසියෙකුට ලංකාවට එන්නට පුළුවන් තමා තුළ ධනයක් තමාට ධනයක් තිබෙනවා නම් මේ ඇවිත් පදිංචි වෙන්නට පුළුවන් බොහොම කැමැත්තෙන් පිළිගන්නවා මේ රට ධනවතෙක් නම් මෙහාට එන්නේ ඒ වගේම අපිට ධනිය තිබෙනවා නම් අපි තවත් පහකට යනවා නම් ඒත් අපව පිළිගන්නේ. ඕන තැනක ධනය තියෙනවා නම් පිළිගන්නට ලෑස්ති. ධනය. ඒ වගේ ශ්‍රද්ධාව නැමැති ධනය කෙනෙකුට තිබේ නම් ඒ තැනත්තාට කොතැනටද යන්නට බැරි. ඒ තැනත්තාට මිනිසෙකු වෙන්නට පුළුවන්, දෙවියෙකු වෙන්නට පුළුවන්. ශ්‍රද්ධාවෙහි තීතා ධන භාවනාවකට ධ්‍යාන උපදවාගෙන භක්ම ලෝකේ යත හැකි ඒ කක්කත් වමනා නැත්නම් තමන්ට නිර්වාණ සම්පත්තියටද පැමිණිත හැකි. ත්‍රිවර්ග සම්පත් සාදා දෙන ධර්මයක් ශ්‍රද්ධාව. සීල සම්පදා සීලෙහි පීඩන්නට සීල නැත්නම් මොකද වන්නේ? නිර්යාදී සතර අපායට යන්නට ඒ හේතුව. නිර්යාදී සතර අපායට යන්නට වන්නේ සීල් නැති කෙනෙකුට. ඒකට සීල් තිබෙනවා නම් දුර්ගතියට යන්නේ නැතුව සුගතිගාමී විය හැකියි. දුර්ගතියට යන්නේ නැහැ පරලෝ. මේ පරලෝ යහපත් කර ගැනීම ගැන ඇති. ඊළඟට ඡාද සම්පත්. ඡාද සම්පත්. පරිත්‍යාග කරන්නට. විගතමල මච්ඡේරේන චේතසාගාරං අධ්‍යාවසති. මුත්තචාගෝ පයතපාදී. වස්සග්ගරතු දාන සංවිභාග රතු ආදි වශයෙන් අපිට ඒක කියන්නට ඉදිරියට අවස්ථාවක් ඒ ඒ විදිහට ඡාග සම්පත්තිය පරිත්‍යාග ගුණය අනිත් එක පඤ්ඤා සම්පත්තිය. පඤ්ඤා සම්පත්තිය කියන්නේ නුවණ. ඒ නුවණ බුදුහාමුදුරුවෝ බොහොම උඩක් පිළිසෙයින් තමයි දේශනා කළේ. ඉද වික්කවේ ආර්ය සාකෝ ආදි වශයෙන් මේ ඒ දීවදාන කෝලිය පුත්‍රයාට කිව්වේ ඒ ප්‍රඥාවෙන් වාසය කරයි ප්‍රඥාවන්තයෙක් වෙයි. ඒ ප්‍රඥාව දැක්වේ උදයත් ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති ආදි වශයෙන්. උදේ වය දක්නා නුවණින් යුක්ත කෙනෙකු වේ කියලා. ඒ විදිහටයි වදා. ඉතින් එහෙමත් වදාරා. එතකොට මෙලොව ජීවිතයේ පරලොවදී. පින් වමනා නැති කෙනෙකු නම් දැන් කෙනෙකු කියතොත් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ තපස් කාලයේදී සිද්ධාර්ථ තාපසයන් වහන්සේ හැටියට ඒ බලවත් දෙහෙත උත්සාහය ඒ කරමින් සිටින අවස්ථාවේදී මායාව විශ්වම මේ කරදර දුක් හිරිහැර විඳින්නේ නැතුව ආපහු යන්නේ ඉතින් ඒ කත්වර්ති සම්පත්තිය එහෙම ලබා ගන්නට ඒ හිඳහඳ කරන්නට ඒ කියලා. ඒ අවස්ථාවේදී වහන්සේ මායාවට කිව්වා. තමන් වහන්සේට පින් ඕනේ නැtei කියලා. පින් එපයි කියලා. ඒ වගේ සරලවන කියන්නේ එහෙම නැවත නැවත ඉපද ඉපද මෙරි මෙරි ඉපද ඉපද සැප විඳින් වශයෙන් ගමන් කිරීම බලාපොරොත්තු නොවන කෙනෙකුට පින් ඕනේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නට ඕනේ? මේ ජීවිතයේදීම සියල්ලම අතර කියන්නේ පරලෝක පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ. ඒ නිසා මේ ජීවිතයේදීම සියලු කෙලෙස් නැති කරගන්නමයි කියා උත්සාහ කරන එක. ඒකයි කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ තපස්වී මහන්සේ කලේ උන්වහන්සේ තින් එපයි කියේ ඒ පිනෙන් පරලෝක සම්පත් බලාපොරොත්තු වෙන්න කෙනෙක් නෙවෙයි මම. මට වමනා කරන්නේ මහන්ත වදාලේ ඒකයි ඒ කාරණය. මට වමනා කරන්නේ මේ ජීවිතයේදීම මේ සියලු කෙලෙස් නැසා ලෞතර බුද්ධත්වයට පැමිණ ලෝකයාටද මේ යායුතු මාර්ගය දැක්වීමට. ඒ නිසා ඕනතරම් පින් තියෙනවා උන්වහන්සේට දැන් නම් පින් ඕන නැtei. දැන් එහෙම කියන්නට බෑ අපට අපට පින් වමනා කරනවා. ඒ නිසා පින් කිරීමට උවද දැන ගැනීමට ධර්මය දැනගතියි. ඒකට කේවල පරිපූර්ණයි පරිසුද්ධයි භ්‍රමචර්යාව. පරිසුද්ධ වූ භ්‍රමචර්යාව. මේ යුගන්වන භ්‍රමචර්යාව ශ්‍රේෂ්ඨ චර්යාව උතුම් හැසිරීම පිරිසුදුයි. පිරිසුදුයි. මොකද මේ භ්‍රමචර්යාව? ඒ තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ආර්ය ශ්‍රාන්තික මාර්ගය පරිසුද්ධං භ්‍රමචර්යං අභිවදන්ති. තථා රූපාස්ස ධම්මා ඒ ඉබඳු ධර්මය බෞසුතෝ හෝති සුත භරෝ සුත සම්නිචයෝ හොඳට අසාගත් කෙනෙක් වෙනවා ඒ සිත් ධාරණය කරගත් කෙනෙක් වෙනවා වචනයෙන් විරුද්ධ කරපු කෙනෙක් වෙනවා සිතින් කලකා බැලූ කෙනෙක් වෙනවා නුවණින් පිරික්සු නුවණින් අවබෝධ කළ කෙනෙක් වෙනවා මෙන්න මේ විදිහටයි මහන්සේ ඒ දේශනා කොට වදාළේ ශ්‍රුත ධනය. අනේ ඒ ශ්‍රුත ධනය යම් කෙනෙකුට තිබෙනවා නම් ඒ තැනැත්තේද දිලින්දෙක් නොවේ. අබලිද්දෝ පිටංහා වූ අමෝඝං සත්ව ජීවිත. ඒ තැනැත්තාගේ ජීවිතය හිස් ජීවිතයක් නොවේ. හෙතම දිලිඳු කෙනෙක්ද නොවේ. ඔහු ඒ ශ්‍රුත ධනයෙන් පුරුසත් කෙනෙක් වෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන ලද ඒ කොටසින් වදාරා තිබෙනවා. අද අපට නියමිත කාලය අවසන් අපි නිසා එතන නවත්වමු.